පංචම පරිච්ඡේදය මේ නිර්වාණ ධාතුව සම්බන්ධව පවත්නා වූ ආචාර්ය වාදයෝ බොහෝ වෙති. ඒ සියල්ලම පැන නැගී තිබෙන්නේ නිර්වාණය දක්වා වදාරන ලද සූත්‍ර අභිධර්ම දේශනාවන්ගේ හා තදාර්ථ කතාවන්ගේ අර්ථය නානා ආකාරයෙන් ඒ ඒ ආචාර්යවරයන් විසින් පිළිගැනීම නිසාය. නානා මත පහළ වීමට හේතු වූ සකල දේශනාවන් හා අටකතා පාඨයන්ද මෙහි දක්වා ඒ සියල්ල සම්බන්ධව එකිනෙකට විනිශ්චය ලියතොත් ග්‍රන්ථය ඊතා දීර්ඝවන බැවින් බොහෝ ආචාර්ය මතයන්ට හේතු වූ ද්වේ මා භික්ඛවේ නිබ්බාන ධාතුයෝ යන ආදී ඉතිවුත්තක පාළිය පමණක් දක්වා තත් සම්බන්ධ ආචාර්යවාද විනිශ්චය පමණක් දක්වනු ලැබේ. ඉතිවුත්තක පාළිය ද්වේමා භික්කවේ නිබ්බාන ධාතුයෝ කතමා ද්වේ ස උපාදි සේසාච නිබ්බාන ධාතු අනුපාදි සේසාච නිබ්බාන ධාතු කතමාච භික්කවේ ස උපාදිසේසා නිබ්බාන ධාතු ඉද භික්කවේ භික්ඛු අරහං හෝති කීනාසවෝ වුසිතාවා කතං කරණීයෝ ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පක්ඛීන භව සංයෝජනෝ සම්මන්දඤ්ඤෝ විමුක්තෝ තස්ස තිට්ඨන්තේව පංචේන්ද්‍රයානි යේසං අවිගාතත්තා මනාපානාප මනාපමනාපං පච්චනුභෝති සුඛ දුක්ඛං පටිසංවේදේති තස්සයෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති භික්ඛවේ ස උපාදිසේසා නිබ්බාන ධාතු කතමාච භික්ඛවේ අනුපාදිසේසා නිබ්බාන ධාතු ඉද භික්ඛවේ භික්ඛු අරහං හෝති කීනාසවෝ ඌසිතාවෝ කතං කරණීයෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පක්කීන බව සංයෝජනෝ සම්බදඤ්ඤෝ විමුක්තෝ තස්ස ඉදේව වික්කවේ සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීතලී භවිස්සanti අයං උච්චති වික්කවේ අනුපාදිසේසු නිබ්බාන ධාතු ඒතමත්තං භගවා ආවෝච තත්තේතං ඉති උච්චති ද්වේ ඉමා චක්කුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිස්සිතේත තාදිනා ඒකාබි ධාතු ඉද දිට්ඨ ධම්මිකා ස උපාදිසේසා භවනෙත්ති සංඛයා අනුපාදිසේසා පන සම්පරායිකා යම්හි නිරුජ්ජಂತಿ භවානි සබ්බසෝ යේ ඒතදඤ්ඤාය පද පදං අසංකතං විමුක්ත චිත්තා භවනෙත්ති සංඛයා තේ ධම්මසාරා දිගාමා කයේ රතා පහන්සුතේ සබ්බ භවානි තාදි නොති මේ ඉතිවුත්තක පාළියයි යෝ රාගක්ඛයෝති රාගස්ස කයෝ කීනා කරෝ අභාවෝ අච්ඡාන්ත මනුප්පාදෝ සීතලී භවිස්සන්ති තී අච්ඡාන්ත රූපසමේන සංඛාරදරත පටිපස්සද්ධියා සීතීලි භවිස්සන්ති අපපටි සන්ධික නිරෝධේන නිරුජ්ජ සන්තීති අතෝ දිට්ඨ ධම්ම කාති ඉමස්මින් අත්ථ භාවේ භාවා වත්තමනා සම්පරායිකාති සම්පරායේ කන්ද බේදතෝ පරභාගේ බව මේ තදාර්ථ අට කතාවේ එන ප්‍රධාන වචනයෝය පද ගැලපීම මහණෙනි නිර්වාණ ධාතුහු මොහු දෙදෙනය කවර දෙදෙනෙක්ද යත් සෝපාදිශේෂ නිර්වාණ ධාතුවද අනුපාදිශේෂ නිර්වාණ ධාතුවද යනමෝහුය මහණෙනි සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කවරේද මහණෙනි මේ ශාසනයේහි මහානතෙම අරහත් මාර්ග ඥානය ඥානෙන් ෂය කරන ලද ආශ්‍රවය නැත්තා වූ නිමවන ලද මාර්ග භ්‍රමචර්යාව ඇත්තා වූ නිම කරන ලද ශ්‍රමණ කෘත්‍ය ඇත්තා වූ බහා තබන ලද ක්ලේශ භාරය ඇත්තා වූ අනුක්‍රමයෙන් පැමිණෙන ලද අරහත් ඵල සංඛ්‍යාත උත්තමාර්ථය ඇත්තා වූ අරහත් මාර්ගශ ඥානෙන් ෂය කරන ලද භව සංයෝජනයන් නැත්තා වූ මාර්ග ඥානෙන් අවිපරීතව දන ක්ලේශයන් කෙරෙන් මිදුනා වූ අරහත් පුද්ගලයෙක් වේද මහණෙනි ඒ අරහත් පුද්ගලයාගේ චක්ෂුරාදී පංචේන්ද්‍රියෝ අනුපාදිශේෂ නිර්වාණයට නොපැමිණ සිටියදීම යම් බඳු ස්වභාවයේ ඇත්තා වූ චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියෝ නොනසන ලද හේයින් මනාප වූද අමනාප වූද රූපාදී පංච ආලම්බණය අනුභව කෙරේ. සුව දුක් දෙක විඳි. ඒ අරහත් පුද්ගලයාගේ යම් රාගක්ෂයක්, දෝෂක්ෂයක්, මෝහක්ෂයක් වේද මහණෙනි මේ රාග, ద్వේෂ, මෝහ, ෂයය සෝපාදිශේෂ නිර්වාණ ධාතුව යයි කියනු ලැබේ. මහණෙනි අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කවරේද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම පෙයාලං අරහත් පුද්ගලයෙක් වේද මහණෙනි ඒ අරහත් පුද්ගලයාට මේ භවයේදීම සකල අව්‍යාකෘත වේදනා වූ තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් සතුට නොවන ලද්දාහු නිවි යන්නාහුය මහණෙනි මේ අනුපාදිසේස නිර්වාණ ධාතුවයයි කියනු ලැබේ මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක එහෙයින් කයාලං මෙය කියනු ලැබේ පසස් ඇත්තා වූ තෘෂ්ණා දිට්ටි නිශ්‍රයන්ගේ වශයෙන් අනිශ්‍රිත වූ ලාභාලාභ ආදී කම්පා නොවීම යයි කියන ලද තාදී ගුණයෙන් යුක්ත වූ සර්වඥන් වහන්සේ විසින් දෙකක් වූ මේ නිර්වාණ ධාතුහු ප්‍රකාශ කරන ලදහ. ඔවුන්ගේ වෙනස කීමදයත් තෘෂ්ණාවගේ ශේවීමයයි කියන ලද එක් නිර්වාණ ධාතුවක් මෙහි ප්‍රත්‍යක්ෂ ආත්ම භාවයේහි වූ ආය අනුපාදිශේෂ නිර්වාණ ධාතෝ වනාහි ස්කන්ධ ભેදයෙන් පසුව වූවාය. යම් ඒ නිර්වාණ ධාතුවක් හි සර්ව ප්‍රකාරයෙන් නිරුද්ධ වෙද්ද යම් අරහත් පුද්ගල කෙනෙක් ප්‍රත්‍යයන් විසින් සංස්කරණය ලද්දා වූ මේ නිර්වාණ පදය මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන තෘෂ්ණාව ෂේ වීමෙන් ක්ලේශයන් කෙරෙන් මිදුණා වූ අරහත් ඵල චිත්තය ඇත්තා වූ වෙද්ද තාදී ගුණයෙන් යුක්ත වූ ඒ අරහත් පුද්ගලයෝ අරහත්ඵල සංඛ්‍යාත ධර්ම සාරය අධිගමනය කිරීමෙන් නිර්වාණයෙහි ඇලුනා වූ සකල භවයන් අසංස්කෘත නිර්වාණ ධාතුවට පැමිණීමෙන් ප්‍රහාණය කළාහුය. මේ තිවුත්තක පාළියෙහි අර්ථයයි. ප්‍රථම ආචාර්ය වාදය. ඇතම් ආචාර්යවරයෝ ඒකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා ස උපාදිශේසා අනුපාදිශේසා පන සම්පරායිකෝ යනුවෙන් මෙහි නිර්වාණය දිට්ඨ ධාර්මික සම්ප්‍රායික වශයෙන් දෙකක් කොට වදාarna ලද හේින්ද යෝ රාගක්ඛයෝති රාගස්ස කයෝ කීනාකාරෝ අභාවෝ අච්ඡන්ත මනුපාදෝ යනුවෙන් රාගයාගේ ශීනාකාරයයයිද රාගයාගේ අභාවයයයිද අට කථාචාර්යන් වහන්සේ විසින් දක්වන ලද හේින්ද ditta ධම්මකාති ඉමස්මි අත්තභාව බවෝ වත්තමානෝ සම්පරායිකාති කන්ද බේදේතෝ පරභාගේ බව යනුවෙන් අට කථාචාර්යන් වහන්සේ විසින් වර්තමාන ආත්මභාවයේහි හටගන්නා වූ නිර්වාණය ස්කන්ධ ભેදයෙන් පසු හටගන්නා වූ නිර්වාණයයි දක්වන ලද හේින්ද මේ ඉතිවුත්තක පාළියේහි වදාරණ ලද නිර්වාණ ද්වය නිරෝධ සත්‍ය භූත පරමාර්ථ නිර්වාණ ධාතු දෙකක් නොව අසංකත වූ අභාව ප්‍රඥාප්ති දෙකක් යයි කියති ඔවුන්ගේ මතෙන් ක්ලේශයන්ගේ මතු නොයිපදීමයයි කියන ලද අසංස්කෘත ප්‍රඥාප්තිය සෝපාදිශේෂ නිර්වාණයයි. ස්කන්ධයන්ගේ මතු නොඉපදීම නැමැති අසංස්කෘත ප්‍රඥාප්තිය අනුපාදිශේෂ නිර්වාණයයි. නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණය ධාතුව එකම ධර්මයක්ව නිට්‍යව පවත්නා හේයින් එය ditta ධාර්මික සම්ප්‍රායික වශයෙන් දෙකක් කොට කිව හැකි නොවේ යයිද එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් වූ බැවින් රාගස්ස කීනාකාරෝ අභාවෝ යයි කිය හැකි නොවේ යයිද ඊට යුක්ති වශයෙන් කියති. ද්විතීය ආචාර්ය වාදය ඇතම් ආචාර්යවරයෝ මෙහි වදාරන ලද නිර්වාණ දෙකින් සෝපාදිශේෂ නිර්වාණය නම් ක්ලේශයන්ගේ ශේවීමයයි කියන ලද ශීනාකාර ප්‍රඥාප්තිය හා ඔවුන්ගේ අවිද්‍යාමාන භාවයේ නැමැති අභාව ප්‍රඥාප්තියයි කියති. ඊට යුක්ති වශයෙන් රාගස්ස කීනාකාරෝ අභාවෝ යන අට කතා පාඨයේ ගෙනහැර දක්වයි. සර්වඥන් වහන්සේ විසින් සම්පරායිකා යයි වදාළෙහිඳ අට කතාවෙහි සම්පරායිකාති කන්ද ભેදේතෝ පරභාගේ භව යයි වර්ණනා කළෙහිඳ අනුපාදිශේෂ නිර්වාණයම අසංස්කෘත නිර්වාණ ධාතුව යයි කියත්. එයද අතීතයේ පටන් පැවතෙන්නා වූ නিত্য වූ එකක්ම වූ ධර්මයක් නොව බුද්ධ පච්චේක බුද්ධාදී නික්ලේශී වූ උත්තමයන්ගේ චුතියෙන් පසු ඒ ඒ පුද්ගලයන්ට වෙන්වෙන්ව පහළවන්නා වූ පහළවීමෙන් පසු නොබිදී පවත්නා බැවින් නিত্য වූ ධර්මයක් යයි කියති. ඔව්හු රහතන් වහන්සේලාට පරිණිර්වාණයෙන් ප්‍රථම නිවන හට නොගත් බැවින් උන්වහන්සේලා නිවනට පැමිණියාහු නොවෙත් යයිද මතු හට ගන්නා වූ නිර්වාණ ධාතුව රහතන් වහන්සේලා දුටුවාහු පමණක් වෙත් යයිද කියති රහතන් වහන්සේලා නිවනට නොපැමිණි හේින්ම සොය సంతානෙහි නානාවිද රෝග හට ගැනීම හා නානා දුක්ඛ වේදනා හට ගැනීම නැමැති ජාති දුක්ඛයන්ගෙන්ද ස්කන්ධයන්ගේ දිරීම නැමැති ජරා දුක්ඛයෙන්ද මරණ දුක්ඛයෙන්ද රාජතෝ චෝරාදී බයින්ද ස්කන්ධ කය පෝෂණය කිරීම නැමැති සංස්කාර දුක්ඛයෙන්ද නොමිදියාහුය කිසි දුක්ඛයක් නැත්තා වූ නිවනට පැමිණියවුන්ට මේ දුක්ඛයෝ නොවෙද්ද යයිද නිර්වාණේ සූක්ෂම හට ගැනීමක් ඇති බව ස්ථීර කිරීම සඳහා කියති ත්‍ෘතීය ආචාර්යවාදය ඇතම් ආචාර්යවරයෝ දිට්ඨ ධම්මකාති මස්මින් අත්ථභාවේ බව වත්තමානා සම්පරායකාති කන්ද බේදේතෝ පරා පරභාගේ බව වත්තමානා යන මෙහි බව වත්තමානා යන පදයන්ගේ අර්ථය වරදවා තේරුම්ගෙන නිර්වාණයාගේ අන්‍ය නාම රූප ධර්මයන් මෙන් ඕදාරික වූ જાතියක් එනම් හට ගැනීමක් නැතත් සූක්ෂම જાතියක් ඇත්තේ යයි කියති. ඔව්හු සෝපාදිශේෂ නිර්වාණ ධාතුව මාර්ගඵලයන්ගේ uppattihi පටන්ද අනුපාදිශේෂ නිර්වාණ ධාතුව පරිනිර්වාණ චුතිචිත්තයාගේ Nirodhe පටන්ද අති සූක්ෂම ආකාරයෙන් හටගන්නේ යයි සලකති. චතුර්ථ ආචාර්ය වාදය. ඇතම් ආචාර්යවරයෝ සූත්‍රයේහි අරහත් පුද්ගලයාගේ රාග, ద్వේෂ, මෝහ, ෂය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරා තිබෙන හේයින් රහතන් වහන්සේලා පමණක් සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු වෙත්‍යයි කියති. ඔවුන්ගේ මතයෙන් සෝපාදිශේෂ නිර්වාණයට සෝවාන් සකදාගාමි අනාගාමීහු පැමිණියාහු හෙවත් නිවන් දුටුවාහු නොවෙත්. ඒ ද්වේමා භික්ඛවේ නිබ්බාන ධාතුයෝ යනාදී සූත්‍රය සම්බන්ධ ආචාර්ය වාදයෝය ප්‍රථම ආචාර්ය වාද විනිශ්චය ද්වේමා භික්ඛවේ නිබ්බාන ධාතුයෝ යනාදී සූත්‍රයේ දක්වන ලද නිර්වාණ දෙක අභාව ප්‍රඥාප්ති දෙකක් යයි දක්වන ආචාර්යවරයෝ ඊට කරුණු තුනක් දක්වති. එයින් පළමුවෙනි කාරණය නම් සර්වඥන් වහන්සේ විසින් එහි දිට්ටි ධාර්මික සම්ප්‍රායක වශයෙන් නිර්වාණ දෙකක් දැක්වීමයි. නිර්වාණ ධාතු එකක්ම වූ හේයින් ඒ නිර්වාණ දෙක අභාව ප්‍රඥාප්ති දෙකක් යයි ඔවුන්ගේ මතයයි. නිර්වාණ ධාතෝ වනාහි රහතුන්ගේ චුතියෙන් පෙරද පසුවද ඇත්තා වූ ධර්මයකි. එබැවින් එක ධර්මයක්ම වූ නිර්වාණ ධාතුව දිට්ඨ ධාර්මික සම්ප්‍රායික වශයෙන් දෙකක් කොට කිව හැකි වෙයි. එකක් වූ ආකාශ ධාතුව කලෙහි ආකාශය, කවුළුවේහි ආකාශය යනාදීන් වෙන් කළ හැකි වූ ආක්මෙනි. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් දෙකක් කොට වදාारण ලද්දේ මෙහි දක්වන නිර්වාණ ධාතු දෙක නිරෝධ සත්‍ය සංඛ්‍යාත පරමාර්ථ නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ ප්‍රඥාති දෙකක් නිසායයි නොසැලකිය යුතුය. ඔවුන් දක්වන දෙවනි කාරණය නම් රාගස්ස කීනාකාරෝ අභාවෝ අච්ඡන්ත මනුප්පාදෝ යන අට කතා වාක්‍යයි. මෙහි කීනාකාරෝ අභාවෝ යන වචන වලින් අභාව ප්‍රඥාක්තියක් දක්වනු ලැබේ යයි ඔවුහු සලකති. කීනාකාරෝ අභාවෝ යන වචන වනාහි රාගයාගේ ශීනාකාරය හා අභාවය නිමිත්ත කොට නිර්වාණ ධාතුව වාචක වන්නා වූ ශබ්ද දෙකකි. ඒ බව නිර්වාණයාගේ නාමයක් වූ අච්ඡන්ත මනුප්පාදෝ යන පශ්චිම වචනයෙන් පැහැදිලි වෙයි. එබැවින් කීනාකාරෝ අභාවෝ යන වචන වලින් අභාව ප්‍රඥාප්තියක් ප්‍රකාශ නොවන බව දතිය යුතුය. තුන්වැනි කාරණය නම් දිඨ ධම්මකාති ඉමස්මින් අත්ථභාව භාවා වත්තමානා සම්පරායිකාති කන්ද ભેදේතෝ පරභාගේ බව යන අටුවා වැකි දෙකය. ditta dhammika යනු මේ වර්තමාන ආත්මභාවයේහි පවත්වන්නා වූ නිර්වාණ ධාතුවයි. සම්පරායිකා යනු ස්කන්ධ ભેදයෙන් පසු කාලයේහි පවත්වන්නා වූ නිර්වාණ ධාතුවයි යන මෙහි අර්ථයයි. මේ නිර්වාණය හට ගැනීම ප්‍රකාශ කරනු ලැබේ යයි ඔහු සලකති. පරමාර්ථ අසංස්කෘත නිර්වාණ ධාතුව හට නොගන්නා වූ ධර්මයක් වූ බැවින් යම් නිර්වාණයක හට ගැනීමක් ප්‍රකාශ කර තිබේ නම් එය ප්‍රඥප්තියක් යයි කිව යුතුය වෙයි. මෙහි භව වත්තමානා යන පදවලින් නිර්වාණයාගේ හටගැනීමක් නොදක්වන ලදී. බව යන මෙහි භූ ධාතුවේ අර්ථය ධාත්වර්ථ චින්තකයන් විසින් සත්තායන් යයි කියන ලදී. සත්තස්ස භාවෝ සත්තා යනු වචනාර්ථ බැවින් සත්තා යන්නෙන් සංස්කෘත පරමාර්ථයන්ගේ සංස්කෘත ස්වභාවයෙන් විද්‍යාමානත්වයේද අසංස්කෘත පරමාර්ථයාගේ අසංස්කෘත ස්වභාවයෙන් විද්‍යාමානත්වයේද ප්‍රඥාප්තියින්ගේ ප්‍රඥාප්තිභාවයෙන් විද්‍යාමානත්වයේද වාච්‍ය වේ. පෙර නොපැවති ධර්මයක හට ගැනීම වාච්‍ය නොවේ. වත්තමානා යන්දෙන්ද පෙර නොතිබූ ධර්මයක හට ගැනීම නොව තැබූ ධර්මයක පැවැත්ම වාච්‍ය වෙයි. ධාතුන් අනේකාර්ථ බැවින් භූ ධාතුවෙන්ද ඇතැම් කල වාච්‍ය වන හට ගැනීම අර්ථය ප්‍රතික්ෂේප කිරීම පිණිස වත්තමාන යයි කියන ලදී. අටකථාචාර්යන් වහන්සේ පෙර නොතිබූ නිවනක හට ගැනීම ප්‍රකාශ කරනු කැමැති වී නම් දිට්ඨ ධම්මිකාති ඉමස්මින් අත්තභාවේ ජාතා කියා හෝ ඉමස්මින් අත්තභාවේ නිබ්බත්තා කියා හෝ වර්ණනා කරන්නේය. එසේ නොකලේ උන්වහන්සේට මෙහි හට ගැනීමක් ප්‍රකාශ කිරීම අභිමත නොවන බැවිනි. එබැවින් යතෝක්ත අට්ඨ කතා පාඨයෙන් නිර්වාණය හට ගැනීමක් ප්‍රකාශ නොකරන බව හා පාලියෙහි එන නිර්වාණ ධාතු දෙක ප්‍රඥප්ති දෙකක් නොවන බවද දත යුතුය. සර්වඥන් වහන්සේ විසින් අභාව ප්‍රඥප්ති දෙකකුත් නිර්වාණය කොට බදාරන ලදැයි කීම කිසිසේත් යුක්ති යුක්තද නොවේ. මේ ප්‍රථම ආචාර්යවාද විනිශ්චයයි. ද්විතීය ආචාර්යවාද විනිශ්චය ද්විතීය ආචාරවාදෙහි විනිශ්චය කළ කරුණු තුනකි. එනම් සෝපාදිශේෂ නිර්වාණය ප්‍රඥප්තියක් යන්න එකකි. රහත් වූ නිවනට පැමිණියාහු නොවෙත්තේ යන්න තව එකකි. පරිනිර්වාණයෙන් පසු රහතන් වහන්සේලාට වෙන්වෙන් වශයෙන් නිර්වාණය පහළ වෙත්තේ යන්න අනිකකි. මෙහි පළමුවෙනි කාරණේ විනිශ්චය මෙසේය. ක්ලේශ නිරෝධ ස්කන්ධ නිරෝධ දෙකින් ක්ලේශ නිරෝධයම ප්‍රධාන වෙයි. ක්ලේශයන් නිසාම පහළවන්නා වූ ස්කන්ධයන්ගේ නිරෝධය ක්ලේශ නිරෝධයටම ඇතුළත්ව පෙර පසු නොවි එකවරම සිදුවේයි. වෘක්ෂයාගේ මූලය සිඳ විනාශ කරන ලද්දේ නම් ශාකා පත්‍රයන්ගේ විනාශය ඊට ඇතුළත්ව එහා සමගම සිදුවන්නාක් මෙනි. මෙසේ ක්ලේශ ස්කන්ධ දෙවර්ගයේම නිවී යාම එකවර සිදුවන බැවින් රහතන් වහන්සේලා විසින් චුතියෙන් පසු ලබන නිර්වාණය අරහත්වයට පැමිණීමේදී ලැබූ Nirodhen අන්‍ය වූවක් නොවේ. එබැවින් රහත් වීමේදී ලබන්නා වූ සෝපාදිශේෂ නිර්වාණ ධාතුවද ප්‍රඥාප්තියක් නොව නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුවම යයි දත යුතුය. ක්ලේශ ස්කන්ධ නිරෝධ දෙකින් ක්ලේශ නිරෝධයම ප්‍රධාන බැවින් මෙහි තෘතීය පරිච්ඡේදයේහි කලින් දක්වන ලද නිදාන වර්ග සංයුත්තේ සූත්‍රවලද ක්ලේශ නිරෝධයම ප්‍රධාන කොට වදාරා තිබේ. එපමණක් නොව අභිධර්ම සත්‍ය විභංග පාළියේ නිරෝධ සත්‍ය නිර්දේශයේ චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති යන ආදී වාක්‍ය 60කද එසේම මහා සතිපට්ඨාන සූත්‍රයේහි සතිපට්ඨාන සංයුක්තයේ යන දේශනාවලද තත්ත කතමං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ යනුවෙන් ධර්මචක්‍ර සූත්‍රයේහිද නිබ්බානන්ති ආවසෝ සාරිපුත්ත උච්චති කතමං තං නිබ්බානං යෝකෝ ආවසෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති ආවසෝ නිබ්බානං යනුවෙන් ජම්බුකාදක සූත්‍රයේහිද තවත් නොඑක් තැන්වලද ක්ලේශ නිරෝධයම ප්‍රධාන කොට නිර්වාණය වදාරා තිබේ. මෙසේ මේ ඉතිවුත්තක පාළියද ක්ලේශ නිරෝධය ප්‍රදානය කොට සෝපාදිශේෂ නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ අසංස්කෘත නිර්වාණය වදාරන ලද්දා කියයි දති යුතුයි. මේ පළමුවෙනි කාරණේ විනිශ්චයයි. අරහත් මාර්ගයාගේ උප්පත්ති සමයේහි යම් ක්ලේශ ස්කන්ධ කෙනෙක් නිරුද්ධ වෙත්නම් ඔවුන්ගේ Nirodhe සිදුවන්නේ රහතන් වහන්සේගේ సంతානෙහිමය. එබැවින් රහත් වීමේදී ක්ලේශ ස්කන්ධ නිරුද්ධ වීම සත්‍යක් නම් ඒ රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් නොවීමට කිසි හේතුවක් නැත. ඒකාන්තයෙන් ඒ Nirodhe රහතන් වහන්සේ විසින් ලබන ලද්දක්මය පැමිණෙන ලද්දක්මය රහතන් වහන්සේලාට ජරා මරණ ආදී දුක්ඛයන් ඇත්තේ උන්වහන්සේලා නිවනට නොපැමිණි බැවින් හෝ නිවනෙහි දුක් ඇති බැවින් හෝ නොවේයි. උන්වහන්සේලාට ඇත්තා වූ දුක්ඛය වනාහි අතීත ක්ලේශ හේතුයෙන් හටගත්තා වූ ස්කන්ධකය නිසා පවත්නා වූ ධර්මයෝය. ඔව්හු ලබන ලද නිවන හා ਸਰව ප්‍රකාරයෙන් අසම්බන්ධයහ. එබැවින් නිවනෙහි දුක් නැතත් අරහත් පුද්ගලයන් දුක් සහිත වූවන් වීම ඔව්හු නිවනට පැමිණියාහු නොවෙත්යයි කීමට කාරණයක් නොවේ. දුක් සහිත රහත් වූ නිවනට පැමිණෙන පැමිණ සිටින අයුරු කියනු ලබන උපමාවෙන් දත යුතුයි. රජෙකු විසින් අපරාධයක් කළා වූ එක් පුරුෂයෙක් තෙම දිවිහිමි කොට බන්ධනාගාරයට යවන ලද්දේය. ඉක්බිති ඔහුගේ ඥාති මිත්‍රයෝ රැස්ව රජ්ජුරුවන් සතුටු කරවා බන්ධනාගාරයට යවන ලද පුරුෂයාට නිදහස ඉල්ලා සිටියෝය. ඒකල්හි රජ්ජුරුවෝ සද්දිනකින් නිදහස් කරන ලෙස අනකලේය. පුරුෂ තෙමේ ලබන ලද නිදහස ඇතිව ප්‍රීතියෙන් හත් දින ගතකොට සිය නිවසට ගියේය. මේ උපමාවෙහි කියන ලද පුරුෂ තෙමේ සද්දිනක් වන්දනාගාරයේ සිටියේ ලබන ලද නිදහස ඇතුළුවමය. ඔහු විසින් ලබන ලද නිදහස වන්දනාගාරයෙන් පිට වූ දිනෙහි ලබන ලද්දක් නොවේ. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාගේ ලබන ලද නිදහස ඇතිව බන්ධනාගාරයේහි සිටම මෙන් දුක් ඇතිව රහතුන්ගේ නිවනට පැමිණ සිටීම දත යුතුය. රහත් වූ නිවනට පැමිණ පුද්ගලයන් බව සර්වඥන් වහන්සේ විසින් කතංච පුද්ගලෝ උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පරංගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝසු ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරති එවං පුද්ගලෝ උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පරංගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ යනුවෙන් වදාරන ලදී. එහි පද ගැලපීම කෙසේනම් පුද්ගල තෙමේ සංසාර සාගරයේ මතුවී එතර වූ පරතරට ගියා වූ නිර්වාණ සංඛ්‍යාත ගොඩබිමෙහි සිටින්නා වූ බ්‍රාහ්මණෙක් වේද හෙතෙම ආශ්‍රවයන්ගේ ශේවීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ප්‍රත්‍යක්ෂ ආත්මභාවයේහිම තෙමේ විශේෂ්ඨ ඥානෙන් දන ප්‍රත්‍යක්ෂ කොට සම්පාදනය කොට වෙසේද මෙසේ පුද්ගල තෙමේ සංසාර සාගරේ මතුවී එතර වී පරතරට ගියා වූ නිර්වාණයයි කියන ලද ගොඩබිම සිටින්නා වූ බ්‍රාහ්මණෙක් වේ යනු එහි අර්ථයයි නිවනට පැමිණි පුද්ගලයාට පරිනිර්වෘත පුද්ගලයා යයි කියනු ලැබේ. රහතුන් පරිනිර්වෘත පුද්ගලයන් බව රහතන් වහන්සේලා විසින්ම වදාරන ලදී. යෝ දුද්දමයෝ දමේන දන්තෝ දබ්බෝ සන්තුසිතෝ විතින්න කංකෝ විජිතාවි අපේත බෙරාවෝ හි දබ්බෝසෝ පරිනිබ්බුතෝ තිත්තත්තෝ යෝ පානුදීම චු රාජස්ස සේනං නලකේතුංච සුදුබ්බලං මහෝගෝ විජිතාවි අපේත බෙරවෝහි දන්තෝසෝ පරිනිබ්බුතෝ තිත්තත්තෝ යෝ දුද්ධමයෝ දමේන දන්තෝ වීරෝ සන්තුසිතෝ විතින්න කංකෝ විජිතාවි අපේත ලෝමහංසනෝ වීරෝසෝ පරිනිබ්බුතෝ තිත්තත්තෝ මෙසේ මේ තේරගාථා වලින් එය පැහැදිලි වෙයි. මෙයින් ප්‍රථම ගාථාව දබ්බ ඉස්තවීරයන් වහන්සේ විසින් වදාරන ලද ගාථාවකි. ද්විතීය, තෘතීය ගාථා බල්ලිය වීර යන ඉස්තවීරයන් වහන්සේලා දෙනම විසින් වදාරන ලද ගාථාවෝය. මේ දේශනාවන්ගේ වශයෙන්ද රහත් වූ නිවනට පැමිණි පුද්ගලයන් යයි දත යුතුය. ඇතැම්හු රහතන් වහන්සේලා අරමුණු කිරීමෙන් පමණක් නිවනට පැමිණියාහු යැයි කියති. එයද යුක්ති යුක්ත නොවේ. මේ දෙවැනි කාරණේ විනිශ්චයයි. ද්විතීය ආචාර්යවාද විනිශ්චය නිමි. තෘතීය ආචාර්යවාද විනිශ්චය නිර්වාණයාගේ හට ගැනීමක් ඇතයයි කියන්නා වූ ආචාර්යවරයෝ එය ස්ථීර කිරීම පිණිස දක්වන්නා වූ ප්‍රධාන සාධකය නම් දිට්ඨ ධම්මකාති ඉමස්මින් අත්ථභාවේ බව වත්තමානා සම්පරායිකාති කන්ද බේදතෝ පරභාගේ බව යන අටුවාවකි දෙකයි එයින් නිර්වාණය හට ගැනීමක් නොදක්වන බව ප්‍රථම ආචාර්යවාද විනිශ්චයේදී දක්වන ලදී මෙසේම ඔවුන් විසින් වරදවා අර්ථය ගන්නා වූ අන්‍ය අට කතා ටීකා පාඨද බොහෝ වෙති ග්‍රන්ථය විශාල වන බැවින් මෙහි නොදක්වනු ලැබෙත්. නිර්වාණය හට නොගන්නා වූ ධර්මයක් බව දක්වා වදාරන ලද දේශනා බොහෝ වෙයි. ඉන් කීපයක් දක්වනු ලැබේ. තීනිමානි භික්කවේ අසංකතස්ස අසංකත ලක්කනානි කතමානි තීනි න උපාදෝ පඤ්ඤායති න වයෝ පඤ්ඤායති න තිතස්ස අඤ්‍යතත්තං පඤ්ඤායති ඉමානිකෝ භික්කවේ තීනි අසංකතස්ස අසංකත ලක්කනානි මේ අංගුත්තර නිකායේ තික නිපාතේ වදාරණ ලද සූත්‍රයකි මෙහි න උපාදෝ පඤ්ඤායති යන්නෙන් නිර්වාණයාගේ ඉපදීමක් නැති බව දක්වන ලදී අති භික්කවේ අජාතං අභූතං අකතං අසංකතං යන උදානි පාළියෙන් උදාන පාලියෙන් ද නිර්වාණය අජාත එනම් හට නොගන්තා වූ අභූත අකත අසංස්කෘත ධර්මයක් යැයි දක්වන ලදී. ඇතැම් අයට සෝත්‍රාන්තික දේශනාව පර්යාය දේශනායයි කිය හැකි හේයින් දැන් නිෂ්පර්යාය දේශනාව වූ අභිධර්මයේ වදාරන ලද ආකාරය දක්වනු ලැබේ. නිබ්බාණං න වත්තබ්බං uppannanti තීපි අනුප්පන්නං තීපි උපාදි නොතීපි මේ ධම්මසංගණී ප්‍රකරණයේ එන දේශනාවකි නිර්වාණය උපන්නා වූ එනම් හටගත්තා වූ ධර්මයක් යයිද නූපන්නා වූ ධර්මයක් යයිද මතු ඒකාන්තයෙන් හටගන්නා වූ ධර්මයක් යයිද නොකිය යුතුය යනු මෙහි භාවයයි මෙයින්ද නිර්වාණය හට ගැනීමක් නැති බව දැක්වෙයි. තවද ධම්මසංගණී පාළියෙහිම නිබ්බාණං න වත්තබ්බං අතීතන්තිපි අනාගතන්තිපි පච්චුප්පන්නන්තිපි යයි නිර්වාණය අතීත ධර්මයක් යයිද අනාගත ධර්මයක් යයිද වර්තමාන ධර්මයක් යයිද නොකිය යුතුයයි වදාරා තිබේ. ඉදින් නිර්වාණය ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් හටගන්නා වූ ධර්මයක් වේ නම් එය නොබිදෙන ධර්මයක් වූ බැවින් අතීත නිර්වාණ නැතත් අතීතෙහි හටගෙන දැනුදු ඇත්තා වූ නිර්වාණයන්ට වර්තමාන නිර්වාණය යයිද අනාගතේ හටගන්නා වූ නිර්වාණයන්ට අනාගත නිර්වාණය යයිද කිය හැකි වෙයි. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් අතීතාදී වශයෙන් නොවදාලේ නිර්වාණය හට ගැනීමක් නැති බැවිනි. ස්වභාව ධර්මයන්ගේ తත්වය නොදැන කොට කල්පනාවෙන් කල්පනා කරන්නෝ යම් ස්වභාවයක් විද්‍යාමාන නම් එය ඇත්තේ හටගත් හේින්ම යයි සිතති. එය මහත් මුලාවකි. ස්වභාව ධර්මයන් අතුරෙහි වනාහි හටගන්නා වූ ස්වභාව ධර්ම කොටසක් හා හට ගැනීමක් පහළවීමක් නොමැතිව ඇත්තා වූ ස්වභාව ධර්ම කොටසක්ද ඇතහ සියල්ලම හට ගැනීමෙන් පහළවීමෙන් ඇත්තා වූ ස්වභාවය නොවේති එයින් හට නොගෙන ඇත්තා වූ ස්වභාව ධර්මයෝ නම් ආකාශ ආදියයි ආකාශය කවදා පටන් නැත්තෝදැයි කල්පනා කරන්නාට ආකාශයේ නොතිබූ කාලයක් නොමැති බව පහසුවෙන්ම අවබෝධ වෙයි. යමක් නොතිබූ කාලයක් නොමැති නම් එය සියලු කල්හිම විද්‍යාමාන ධර්මයකි. යමක් හටගත්තේ නම් එය සියලු කල්හි ඇත්තා වූ ධර්මයක් නොවේ. හට ගැනීමට පෙර නොතිබූ හේිනි. එබැවින් සියලු කල්හි ඇත්තා වූ ආකාශය හට ගැනීමක් නැත්තේය. ආකාශයේ ඇතේයි පිළි නොගන්නා වූ කිසිවෙක් නැති බැවින් මෙහි හට නොගත්තේ නම් පහළ නොවූයේ නම් ආකාශයකුත් නැත යැයි කිසිවෙකුට වාද කළ හැකි නොවේ. මේ ආකාශ ධාතුව මෙන්ම අන්‍ය ප්‍රඥාප්ති ධර්මයෝද හට නොගෙන ඇත්තා වූ ධර්මයෝය. මෙසේ නිර්වාණ ධාතුවද සෑම කල්හිම ඇත්තා වූ ධාතුවක් වූ බැවින් එහි හට ගැනීමක් සූක්ෂම වශයෙන්ුදු නැති බව දතිය යුතුය. යට දැක් වූ සෝපාදිශේෂ නිර්වාණ ධාතු දෙකින් අරහත් ඵල සංඛ්‍යාත පටිප්පස්සද්දී සෝපාදිශේෂ නිර්වාණය වනාහි හට ගැනීමක් ඇත්තා වූ සංස්කාර ධර්මයකි. නිස්සරණ නිර්වාණ සංඛ්‍යාත අසංස්කෘත සෝපාදිශේෂ නිර්වාණ ධාතුව හට නොගන්නා වූ හට ගැනීමට අභාව්‍ය වූ ධර්මයක් බව ප්‍රථම පරිච්ඡේදයේදී විස්තර කරන ලදී. හට ගැනීම එනම් ජාතිය දුක්ඛයක් යයි සර්වඥාන් වහන්සේ විසින් වදාරන ලදී. නිර්වාණය නම් දුක්ඛ නිරෝධයයි. ඉදින් සූක්ෂම જાතියක් මුත් නිර්වාණයේ ඇතනම් එය දුක්ඛ නිරෝධයක් නොව ඒකාන්තයෙන් දුක්ඛයක්ම වෙයි. නිර්වාණය සූක්ෂම දුක්ඛයන්ගෙන් හා ඕදාරික දුක්ඛයන්ගෙන්ද මුක්ත වූ පරම සුඛයකි. එබැවින් නිර්වාණයේ සූක්ෂම වූද හට ගැනීමක් ඇතිවිය යුතු නොවන බව දත යුතුය. තෘතීය ආචාර්යවාද විනිශ්චය නිමි. චතුර්ථ ආචාර්යවාද විනිශ්චය හෙවත් සෝපාදිශේෂ විනිශ්චය සෝපාදිශේෂ නිර්වාණය ලැබිය හැක්කේ රහතුන්ටමයයි කියන්නෝ එසේ ප්‍රකාශ කරන්නේ නිර්වාණයත් නාම රූප ධාතුන් වැනි වූවායක් යයි සැලකීමෙනි නිර්වාණය නම් ක්ලේශ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධයයි එසේ නොව නාම රූප ධාතුන්සේ විද්‍යාමාන ධර්මයක් යයි ගන්නා වූ පරවාදීන්ට එබඳු නිවනක් ඇති බව ඔප්පු කළ නොහැක. කුමක් හේින්ද යතොත් එබඳු නිවනක් ඇතත් එය කිසි ආකාරයකින් කිසිවෙකු විසින් ලැබිය හැකි නොවුවද එහි සත්වයන් නොමැති බැවින් කිසි සත්වයෙකුගේ ප්‍රතිෂ්ඨාව නොවන්නා වූ નિરර්ථක ධර්මයක්ද වන බැවිනි. ක්ලේශ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයම නිර්වාණයයි දැක්වීමෙන්ම එය ලැබිය හැකි ධර්මයක් බව හා සත්වයන්ට ප්‍රතිෂ්ඨා වන ධර්මයක් බවද දැක්විය හැකි වෙයි. ඒ සම්බන්ධව කිව යුතු කරුණු ප්‍රථම පරිච්ඡේදයේ විස්තර කරන ලදී. අරහත් මාර්ගයාගේ උප්පත්ති සමයෙහි හා අන්‍ය මාර්ගයන්ගේ උප්පත්ති සමයන්හිද ක්ලේශ ස්කන්ධයෝ නිරුද්ධ වෙති. නමුත් විශාල ලෙස නිරෝධය වන්නේ සෝවාන් මාර්ගයාගේ උප්පත්ති සමයෙහිය. ඒ අරහත් මාර්ගය ක්ෂණයේහිදී සිදුවන Nirodhයට වඩා දහස් වාරයකින් දසදහස් වාරයකින් ලක්ෂ වාරයකින් කෝටි වාරයකින් විශාල වූවකි. ඒ බව කියනු ලබන සූත්‍රයෙන් දතීතු. ඒ සූත්‍රයේ සංක්ෂේප අදහස මෙසේය. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නියමතුයෙහි දූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි මාගේ මේ නියපිට තිබෙන දූලි වලින් හා මහ පෘථුවියේ පස් වලින් කවරක් අධිකතර වේදයි විචාලසේක. එකල්හි භික්ෂූහු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේගේ නියපිට තිබෙන දූලි වලට වඩා මහ පෘථුවිය පස් ඊට අධිකය. නියමතුෙහි දූලි මහ පෘථුවියේ සියක් වෙන් කලාවටද දහස්වෙනි කලාවටද සිය දහස්වෙනි කලාවටද නොපොහොන්නේ යයි සැලකලාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, ඒ පරිද්දෙන්ම දක්නාලද චතුරාර්ය සත්‍ය ඇත්තා වූ හත්වරක් ඉපදීම ඇත්තා වූ ආර්ය ශාවකයාට ශේ වූ සංස්කාර දුක්ඛය ඊතා මහත්ය. සේස දුක්ඛය ඊතා ස්වල්පය. ඒ ශේ වූ දුක්ඛයේ සියවෙනි කලාවටද දහස්වෙනි කලාවටද සිය දහස්වෙනි කලාවටද නොපොහොන්නේය. මහණෙනි ධර්මාභිසමය ධර්ම චක්කු ප්‍රතිලාභය මෙසේ මහත් වූ අර්ථදායකය යනුයි මතු මාර්ගත්‍රයෙන්ම නිරුද්ධ වන්නේ නියපිට තබන ලද දූලි ස්වල්පයට උපමා කරන ලද සෝවාන් පුද්ගලයා හට ශේෂ වූ දුක්ඛයයි. ඒ නරහත් මාර්ගශනේහි වන ක්ලේශ ස්කන්ධ නිරෝධයාගේ අල්පත්වය දත යුතුයයි. දුක්ඛයෝ නිවනට නොපැමිණ කිසිසේත් නිරුද්ධ නොවේති. නිවන ලබා ගැනීමට උත්සාහ කළ යුතු වන්නේ දුක් නැති කර ගැනීම පිණිසය. ඉදින් නිවනට නොපැමිණෙත් දුක්ඛයෝ නිරුද්ධ වෙත්නම් නිවන નિરાර්ථක ධර්මයක්මය. ඉදින් පරවාදීහු නිවන සාර්ථක බව දැක්වීමට නිවනට පැමිණීමෙන්ම දුක්ඛයෝ නිරුද්ධ වෙතියයි කියතහොත් සෝවාන් පුද්ගලයා නිවනට පැමිණියේයයි නොකියාම කීවාහු වෙති. සෝවාන් පුද්ගලයාට මේසා මහත් වූ දුක්ඛ නිරෝධයක් වූයේ ඔහු නිවනට පැමිණි බැවින්මය. එක් එක් මාර්ගයක් දුක්ඛ සත්‍ය පරිජානන ආදී වූ සිව් කිසක් කරන්නේය. අරහත් මාර්ගයෙන් පමනක් කරන්නා වූ නිවනට පැමිණීම නැමැති වෙන් වූ කිසක් ඇති බව ආගම ධර්මයේ දක්වා නැත. එබැවින් සෝවාන් මාර්ගයාගේ උප්පත්ති සමයේහි සෝවාන් පුද්ගලයා නිවනට නොපැමිණියේ නම් ඊටාම ස්වල්පයක් දුක් නැති කරන්නා වූ අරහත් මාර්ගයාගේ පහළවීමෙහි අරහත් පුද්ගල තෙමේ නිවනට කිසිසේත් නොපැමිණෙන්නේය. විශාල වූ දුක්ඛස්කන්ධයක් නිරුද්ධ වීමෙනුත් නොපැමිණියා වූ නිවනට ඊතා ස්වල්පයක් වූ දුක්ඛයන්ගේ Nirodhaයට පැමිණෙන අරහත් පුද්ගලයා පැමිණියේ යයි කීම යුක්ති යුක්ත නොවේ. පරවාදීහු නිවන ක්ලේශයන්ගෙන් මුක්ත වූ බව වදාරන ලද දේශනා දක්වමින් ක්ලේශයන්ගෙන් මුක්ත වූ නිවනට කෙලෙස් සහිත වූ සෝවාන් පුද්ගලාදීන්ට පැමිණිය හැකි නොවේ යයි කියති. නමුත් එයින්ද ඔහු පිහිටක් නොලබති. දුක් සහිත වූ රහත් වූ දුක්ඛයෙන් මුක්ත වූ නිවනට පැමිණෙන බව ඕහුම කියන හේිනි. කෙලෙස් රහිත වූ නිවනට කෙලෙස් සහිත වූ ආර්යයන්ට නොපැමිණිය හැකි වේ නම් දුක් රහිත වූ නිවනටද දුක් සහිත ආර්ය පුද්ගලයා පැමිණින්නේ යයි කීමද යුක්ති යුක්ත නොවේ. නිවනට පැමිණ එහි සිටින්නා වූ පුද්ගලයෙක් නැත්තේය හුදෙක් විවහාර පහසුව සඳහා පුද්ගලයා සම්බන්ධ ක්ලේශ ස්කන්ධයාගේ Nirodhayට පුද්ගලයාගේ නිවනට පැමිණීමයයි කියනු ලැබේ. අරහත් පුද්ගලයා නිවනට පැමිණියේයයි කියන්නේ ඔහුගේ ක්ලේශ ස්කන්ධයන්ගේ නිවීමට පැමිණීමටය. අරහත් පුද්ගලයාට මෙන් සෝතාපන්න ආදීන්ටත් ක්ලේශ ස්කන්ධයන් නිරුද්ධ වන බැවින් ඔව්හුද අරහත් පුද්ගලයා මෙන්ම නිවනට පැමිණියෝ වෙති. නිවනට පැමිණීම කෙබඳු පැමිණීමක් දැයි නොදැන ഘോഷා කරන්නා වූ පරවාදීන්ට එය තේරුම් ගැනීමට පැමිණීම් ගැන සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ. පැමිණීම් ක්‍රියාව වනාහි කතෘ කෙනෙකුන්ගෙන් හා කර්මයකින් යුක්ත විය යුතු ක්‍රියාවකි. එය කතෘ කර්මයන්ගේ වශයෙන් 1 කර්මයක් කරා කතෘගේ යාම ඇති පැමිණීමය දෙක කර්මයේ කතෘ කරා ඊම ඇති පැමිණීමය තුන යාම් ඊම් නැත්තා වූ පැමිණීමය හතර පැමිණීමෙන් කතෘගේ පහළවීම ඇත්තා වූ පැමිණීමය පහ පැමිණීමෙන් කතෘ විනාශ වන පැමිණීමය යනාදී වශයෙන් බහු ප්‍රභේද වෙයි මෙයින් පළමුවන පැමිණීමට උදාහරණ නම් ගෙට පැමිණීමයි. ගෙට පැමිණීම සිදුවන්නේ කත්රු ගෙය කරා යාමෙනි. දෙවන පැමිණීමට උදාහරණ නම් පණ්ඩිත බවට පැමිණීමයි. පණ්ඩිත බව නම් ඥානයයි. මෙහි ඥාන සංඛ්‍යාත කර්මය කරා කත්රු නොගොස් පහළවීම වශයෙන් කර්මය වූ ඥානය කෘත්‍ය වූ පණ්ඩිතයා කරා ඊමෙන්ම පැමිණීම සිදුවෙයි. තුන්වන පැමිණීමට උදාහරණ නම් හාල්බත් බවට පැමිණීමයි. මෙය හාල්වල බත් කරා යාමක් හෝ බත් සහල් කරා ඒමක් හෝ නොමැතිව සිදුවෙයි. හතරවන පැමිණීමට උදාහරණ නම් විපතක් පැමිණීමයි. විපත නම් දුකකි. එය පැමිණීමට පෙර නොතිබී පැමිණීමෙන්ම පහළ වීමෙන් පැමිණීම සිදු වෙයි. පස්වන පැමිණීමට උදාහරණ නම් ගින්න. නිවීමට පැමිණීමයි. මෙය ගින්න නැමැති කතෘ ඇතිතාක් සිදු නොවි කතෘ විනාශ වීමෙන්ම සිදු වෙයි. මේ පැමිණීම අතුරෙන් නිවනට පැමිණීම පස්චි මොක්ඛ පැමිණීමට සමාන පැමිණීමකි. එබැවින් සාරවත්ඥාන් වහන්සේ විසින් අච්චි යතා වාත වේගේන කිතා අත්තං ඵලේතින උපේති සංඛං යයි අන්‍යෝන්‍ය උපමාවෙන් නිර්වාණයට පැමිණීම වදාරන ලදී. මෙසේ ගින්න නිවීමට පැමිණේය යන මෙහි නිවීම පැමිණීම යන වචන දෙකින්ම ප්‍රකාශ කරන්නේ නිවුනේය යන එක වචනයෙන් ප්‍රකාශ වන්නා වූ අර්ථයමය. නිවීමෙන් අන්‍ය වූ පැමිණීමක් ඒකාන්තයෙන් නැති බැවිනි. මෙසේම නිවනට පැමිණේය යන වචන දෙකින් ප්‍රකාශ කරන්නේත් නිරෝධයයි කියන ලද එකම අර්ථයයි. එබැවින් ක්ලේශ ස්කන්ධයන්ගේ Nirodhayම නිවනට පැමිණීමයයි දත යුතුය. මෙසේ නොව නිවනත් පැමිණීමත් දෙකක් කොට ගතහොත් නිවනත් සත්වයන් නිවනත් සත්වයන් ඇත්තා වූ හෙවත් ස්කන්ධයන් ඇත්තා වූ ස්ථානයක් වීමෙන් මහත් වූ දෝෂ පැමිණෙත්. මෙසේ නිවනට පැමිණෙන ආකාරය සලකා බලන කල ප්‍රමාණ කළ නොහැකි තරම් මහත් වූ දුක්ඛ ස්කන්ධයක Nirodha ලැබුවා වූ සෝවාන් පුද්ගලාදී හු නිවනට පැමිණිය වූන් බව මනාව වැටහි. තවද සකල ආර්ය පුද්ගලයන් විසින්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද බව නොඑක් පාලි අට කතා ටීකාවන්හි දක්වා තිබේ. මෙය වාද රහිතව සියල්ලන් විසින්ම පිළිගත්තා වූ කරුණකි. නිවනට නොපැමිණියා වූ නිවන නොලැබුවා වූ පුද්ගලයෙකුට එය කිසිසේත් ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක් නොවේ. ඒ බව කියනු ලබන උපමාවෙන් දත යුතුයි. යමකුගේ ශරීරය ගින්නෙන් දැවේ නම් එකල්හි ඔහුගේ ශරීරයේහි මහත් වූ දුක් වේදනා හටගන්නාහුය. නමුත් ඒ දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් දත හැක්කේ ඔහුට පමණකි. ඒ දුටුවා වූද ඇසුවා වූද පුද්ගලයන්ට ඒ දුක අනුමාන වශයෙන්ම මිස ප්‍රත්‍යක්ෂ වශයෙන් දත හැකි නොවේ. කුමක් හේින්ද යතහොත් තමා එය නොලැබූ හේිනි. ඊට නොපැමිණ හේිනි. එපරිද්දෙන්ම නිවනද නොලැබුවා වූ නොපැමිණියා වූ පුද්ගලයෙකුට ප්‍රත්‍යක්ෂ කළ නොහේයි. එබැවින් විභංග මූලටීකාවෙහි නහි අබි නහි අඤ්ඤා ධම්මා විය නිබ්බාණං තං පන අති ගම්බීරත්තා අපත්තේන ආලම්බීතුම් න සක්කා යයි කියන ලදී. නිර්වාණය අන්‍ය ධර්මයන් මෙන් නොවේ. ඒ වනාහි ඊතා ගැඹුරු බැවින් නොපැමිණියා වූ පුද්ගලයෙකුට අරමුණු කළ හැකි නොවේය. යනු ඒ ගාථාවේ භාවයයි. කරුණු මෙසේ හේයින් නිර්වාණයට වඩා සිය දහස් වාරයකින් ඕදාරික වූ දුක් වේදනාව පවා නොලැබූ තැනැත්තන්ට ප්‍රත්‍යක්ෂ කළ හැකි නොවන කලෙහි අතිසූක්ෂම වූ නිර්වාණ ධර්මය නොපමිනියම් වුන්ට කෙසේ ප්‍රත්‍යක්ෂ වේද නොවේමය එබැවින් මාර්ගඵල අධිගමනය කොට නිවන් පසක් කරන ලද සියල්ලෝම නිවනට පැමිණියවුන් බව දත යුතුය. මේ සෝතාපන්න ආදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ධර්ම ස්වභාවයාගේ වශයෙන් දැක්වීමයි. දැන් පාලි අට කතා ටීකාවන්හි සෝතාපන්න ආදීන්ගේ නිර්වාණ ප්‍රාප්තියක් දක්වා නැතේයි ഘോഷා කරන්නවුන්ගේද පාලි අට කතා ටීකාවන්ගෙන් නොදැක්වුවහොත් පිළිගත නොහේයයි කියන්නවුන්ගේද අර්ථය පිනිස පාලි අට්ඨ කතා ටීකාන්වාන්හි දක්වා තිබෙන හැටි දක්වනු ලැබේ. සෝවාන් පෙළෙහි පිහිටියා වූ සිරිමා නම් දෙවුදුව තමා නිවන් ලබා ප්‍රීති වෙමින් සිටින බව ආයුෂ්මත් වංගීස ස්තවීරයන් වහන්සේට සැලකල බව විමාන වස්තු පාළියේ දක්නා ලැබේ. එය මෙසේය. ලාභානහං අමතවරං විශේෂණං ඒකාංසිකා අபிසමේය විශේෂිය අසංසයා බහුජන පූජිතා අහං කිණ්ඩා රතින් පච්චනු භෝමි නප්පකං මම ප්‍රතජ්ජනයන්ට විශිෂ්ටභාවය સિદ્ધ කරන්නා වූ උතුම් නිර්වාණය ලබා භාග්‍යවතුන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධය ධර්මයේ ස්වාක්කාතය සංඝයා සුපටිපන්නයයි රත්නත්‍රය විශේෂෙහි ඒකාන්ත ඇදහිම් ඇත්ති චතුසත්‍ය ප්‍රතිවේද සංඛ්‍යාත විශේෂයට පැමිණ ෂෝඩශ වස්තුක අෂ්ට වස්තුක විචිකිච්ඡාවගේ Nirodhen පහ වූ ශංකා ඇත්ති අන්‍යයන් විසින් ප්‍රාර්ථනීය වූ ಗುಣ විශේෂ ඇත්ති අනල්ප වූ ක්‍රීඩා රතිය අනුභව කරමින් යනු මෙහි අදහසයි ඇතැම් අයට මෙයින් දක්වන්නේ අරමුණු කිරීම වශයෙන් පැමිණීම යයි කිය හැකි වේ. ඒ එසේ නොවන බව ඊට පළමුව සිරිමා විසින් කියන ලද ඤත්වාහානං විරජපදං අසංකතං තථාගතේන නදී වරේන දේසිතං තත්තේවාහං සමත සමාධි මාතුසින් සායේව මේ පරම නියාමතා අහු යනුවෙන් අරමුණු කිරීම දක්වන ලද බැවින් ස්තුට වෙයි. තවද සෝවාන් ඵලයේහි පිහිටියා වූ රජ්ජුමාලා නම් වූ දෙව්දුව තමා නිවනට පැමිණි බව ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්තවීරයන් වහන්සේට සැලකරන ලද බව විමාන වස්තු පාළියේ දක්නා ලැබේ. එය මෙසේය. අනුකම්පකස්ස කුසලස්ස ඕවාදම්හි අහං ටිතා අජ්ජගා අමතං සම්ති නිබ්බානං පදමුච්ඡතං ත්‍රිවිධ ලෝකවාසීන්ට අනුකම්පා කරන සුළු වූ වේමෙය්‍ය ජන විනය නයිහි දක්ෂ වූ සර්වඥන් වහන්සේගේ අවවාදයේහි පිහිටියා වූ මම මරණයක් නැති බැවින් අමත නම් වූ සකල දුක්ඛයන්ගෙන් මිදුන බැවින් ශාන්ත වූ නිර්වාණ පදයට ගියෙමි යනු එහි භාවයයි ඉතින් මේ දිව්‍යාංගනාව නිවනට නොපැමිණියාහු නම් මහරහතන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප්‍රකාශ නොකරන්නාහුය. එබැවින් යතෝක්ත ගාතාවන්ගෙන් සෝවාන් පුද්ගලයෝ නිවනට පැමිණිය වුන් බව පැහැදිලි වෙයි. සෝවාන් පුද්ගලයා නිවනට පැමිණි කල අන්‍ය ආර්ය පුද්ගලයන් ගැන කිව යුත්තක් නැත්තේය. මේ පාළියගේ වශයෙන් සකල ආර්ය පුද්ගලයන්ගේම නිර්වාණ ප්‍රාප්තිය දැක්වීමයි. පටිවිද ධම්ම සහ සබාවනං සේකා සේකානං පතිට්ඨාන ගෝචර නිවාසට්ඨාන නට්ඨේන නිබ්බානං නගරන්ති උච්චති යනුවෙන් බුද්ධ වංශ අට කතාවෙහි නිවන ප්‍රතිවේද කරන ලද ධර්ම ස්වභාවය ඇත්තා වූ ශෛක්ෂ අශෛක්ෂයන්ගේ නිවාස ස්ථානයේයි දක්වන ලදී. ශෛක්ෂයෝ නම් අරහත් පලස්තයාගෙන් අන්‍ය වූ ආර්ය පුද්ගලයෝය. අශෛක්ෂයෝ නම් අරහත් පලස්තයෝය. ඉදින් ශෛක්ෂයෝ නිවනට පැමිණියාහු නොවෙත් නම් නිවන ඔවුන්ගේ වාසස්ථානයක් නොවේ. එය ශෛක්ෂයන්ගේ වාසස්ථානයේ දක්වන ලද්දේ ඔවුහු නිවනට පැමිණිය වුන් නිසාමය. එබැවින් මේ අටුවා වචනයෙන්ද සකල ආර්යෝම නිවනට පැමිණිය වුන් බව දැක්වේ. නහි අඤ්ඤා ධම්ම විය නිබ්බානං තං පන අති ගම්බීරත්තා අපත්තේ අලාබිතුම් න සක්කා යන විභංග මූල ටීකා වැකියෙන්ද ඒ බව දැක්වේ මේ අටුවා ටීකා 9 දැක්වීමයි මෙසේ ශාස්ත්‍ර යුක්ති වශයෙන් හා pāli අට කතා ටීකා 9 ද බලන කල සෝතාපන්න ආදී වූ ආර්ය පුද්ගලයෝ සියල්ලෝම නිවනට පැමිණෙවුන් බව මනාවට ඔප්පු වෙයි. සෝතාපන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ප්‍රතික්ෂේප කිරීමෙන් යට දැක් වූ pāli අට කතා ටීකා පාඨයන් ප්‍රතික්ෂේප කරන්නට වීමය නිවනට නොපැමිණීද දුක්ඛ නිරෝධය මෙන් නිර්වාණය નિરර්ථක වීමය සකල ආර්යෝම නිවන් පසක් කලාහු නොවීම යන ආදී බොහෝ දෝෂයෝ වෙති එය පිළිගැනීමෙන් වන්නා වූ එකද දෝෂයක් නැත්තේය. සෝපාදිශේෂ නිර්වාණය අනුපාදිශේෂ නිර්වාණය යන දෙකින් සෝතාපන්න ආදීන් විසින් ලබන ලද නිවන කවරක්ද යතොත් සෝපාදිශේෂ නිර්වාණයයි. එසේනම් ඉතිවුත්තකේහි අරහත් පුද්ගලයාගේ ක්ලේශක්ෂේය සෝපාදිශේෂ නිර්වාණයයි වදාන ලද්දේ කුමකටද යතොත් අරහත් පුද්ගලයාගේ ක්ලේශක්ෂය නිර්වාණයයි කී කලෙහි සෝතාපන්න ආදීන්ගේ ක්ලේශක්ෂයේද නිර්වාණය බව දත හැකි හේිනි. අරහත් පුද්ගලයාගේ ක්ලේශක්ෂය සෝපාදිශේෂ නිර්වාණය වේ නම් සෙසන්ගේ ක්ලේශක්ෂය සෝපාදිශේෂ නිර්වාණය නොවීමට කරුණක් නැත. පාලියෙහි අරහත් පුද්ගලයාගේ ක්ලේශක්ෂය සෝපාදිශේෂ නිර්වාණයයි දැක්ම දේශනා ශීර්ෂ මාත්‍රයකි මෙය පුරිසස්සෙහි ජාතස්ස කුඨාරි ජායතේ මුකේ නිහියති පුරිසෝ නිහීන සේවි යනාදී දේශනාවන් මෙනි පුරිසස්සෙහි ජාතස්ස කුඨාරි ජායති මුකේ යන්නෙන් පුරුෂයාගේ මුකේහි යයි දක්වා තිබෙන්නේ ස්ත්‍රියගේ මුකේහි හෝ නපුංසකයෙකුගේ මුකේහි හෝ කුඨාරිය පහළ නොවන බැවින් නොවේ. පුරුෂයාගේ දැක්වීම දේශනා ශීර්ෂ මාත්‍රයකි. නිහියති පුරිසෝ නිහීන සේවී යන්නෙහි පුරිසෝ යයි වදාරා තිබෙන්නේත් ස්ත්‍රිය එසේ පිරිහීමට නොපැමිණෙන බැවින් නොවේ. ඊට සියල්ලෝම සංග්‍රහ වෙති. පුරිසෝයේ ප්‍රකාශ කිරීම දේශනා මාත්‍රයකි. මෙබඳු සාවශේෂ දේශනා තවත් බොහෝ ගණනක් දක්නා ලැබෙත්. එබැවින් පාලියෙහි සාමාන්‍යයෙන් අරහත් පුද්ගලයාගේ ක්ලේශක්ෂේය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරණ ලදමුත් සේසන්ගේ ක්ලේශක්ෂේය සෝපදිශේෂ නිර්වාණය නොවේයයි මුලා නොවිය යුතුය. මේ චතුර්ථ ආචාර්යවාද විනිශ්චයයි. මෙසේ ආචාර්යවාද බහුල බැවින් හා නිර්වාණය පරම සූක්ෂම බැවින්ද එය ඇතැම්හු විපරීත ආකාරයෙන්ද ඇතැම්හු අවිපරීත ආකාරයෙන්ද දැන සිටිත්. නිර්වාණය සම්බන්ධව විපරීත වශයෙන් දැනීම හෝ ਸਰව ප්‍රකාරයෙන්ම නොදැනීම හෝ නිර්වාණ ප්‍රතිලාභියාට බාධක නොවේ. නිර්වාණ ප්‍රතිලාභියාට බාධක කාරණය නම් නිර්වාණ ගාමිනී ප්‍රතිබාධාව නොපිහිරීමයි. යමෙක් නිවන වරදවා තේරුම්ගෙන සිටියේ වී නමුත් ඔහු විසින් නිවැරදි වූ නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන ලද්දේ නම් හෙතෙම සකල බුද්ධ පච්චේක බුද්ධ වහන්සේලා විසින් පැමිණ ලද්දා වූ නිවැරදි වූ නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර භූමියට පැමිණෙන්නේය. නිර්වාණය සම්බන්ධ කොපමණ පාරිශුද්ධ වූ දැනීමක් ඇතත් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ නොකරන තැනැත්තේ නිවනට නොපැමිණෙයි. අත්පා තරකොට බැඳ පසුරක තබා ගඟක පාකරන ලද තැනැත්තේ උඩුගඟ පිහිටි රම්‍ය ප්‍රදේශයන් ගැන කොපමණ පිරිසිදු ලෙස දැනගෙන සිටීවී නමුත් ඒ ප්‍රදේශවලින් මොහොතෙන් මොහොත වඩ වඩා දුරවන්නේය. එපරිද්දෙන්ම පංචකාමයේයි කියන ලද වැල්වලින් බඳින ලද චින්තසන් චිත්ත సంతානය ඇතිව මේ සංසාර මහා ඕගෙහි පාවෙන්නා වූ සත්වයෝ මොහොතෙන් මොහොතට උඩුගඟ පිහිටි රම්‍ය ප්‍රදේශයේ බඳු වූ නිර්වාණ ශේම භූමියෙන් දුර වෙති. එබැවින් සකල සත්පුරුෂයන් විසින්ම පරම රමණීය වූ නිර්වාණ භූමියට පැමිණ පරම සුඛය, ශාන්ති සුඛය ලබා ගැනීම සඳහා නිර්වාණ ගාමිනී ප්‍රතිපත්තිය සම්පූර්ණ කළ යුතුය. මෙතකින් නිර්වාණ විනිශ්චයේ පංචම පරිච්ඡේදය නිමි. ඤය්‍යප්පමාන ඥානේන බුද්ධේන චේවතාදීනා තස්ස සම්පත්ත මොක්ඛේහි ශාවකේහි ච දේසිතා මොක්ඛප්පකාසකාතිසු පිටකේසු තහින් තහින් විචිත්ත ණය සංයුක්තා සම්තියේ දේශනා සුභා තාසං අට්ඨකතෝ යෝච නානා භාසහි සම්ටිතා තායෝච අඤ්ඤං ගන්තේච කවීනං මනවඩ්ඩනේ සම්නිස්සාය විනිච්චිත්වා නානා වාදේ යථා බලං අමතං දීපයන්තේන සාදූහි අවිපත්තිකං පත්තිතං පත්වාන මුම්ම විසයන් ධම්මං සම්බුද්ධ දේසිතං උග්ගහෙත්වාන පත්තේන ලංකාදීප මිමංපුන චන්ද විමල නාමේන යතිනා මොක්ඛකාමිනා පකතෝ ගන්තෝ නිබ්බාන විනිච්ඡය වියහෝ අයං ජීවහග්ගයේ යාව සත්තානං බුද්ධෝති පදමුත්තමං වත්තතේ තාව ගන්තෝ යං දෝසයන්තෝ කවිජ්ජනේ දීපයන් අමතං ධාතුං දුක්ඛ මුත්‍ති ගවේසිනං පුන්න චන්දෝව ආකාසේ ලෝකස්මින් සූප වත්තතං ආචාර්ය රේරුකාණී චන්දවිමල යතීන් විසින් සම්පාදිත නිර්වාණ විනිශ්චය නිමි